ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙන ස්වාමීන් වහන්සේ නෙක්ඛම්ම පාරමිතා ගුණයක් උපේක්ඛා පාරමිතා වැඩිවීමට උපකාර වෙනවාද? නෙක්ඛම්මේ උපේක්ඛාවට උපකාර වෙනවා උපේක්ෂාව නෙක්ඛම්මේට උපකාර වෙනවා. මොකද උපේක්ෂාවෙන් අපිට දකින්න පුළුවන් නම් තමයි කාමයන් අතහරින්නට පුළුවන් වෙන්නේ. ඉතින් කාමයන් අතහරින්න පුළුවන් ශක්තිය තියෙනවා නම් අපිට උපේක්ෂාව ඇති කරගන්න එක ලොකු පහසුවක් වෙනවා. මේවා අන්‍යෝන්‍ය ධර්ම වශයෙන් විශේෂයෙන් ඒ ඒ ධර්ම වලට ප්‍රත්‍ය වෙනවා.